මඟ දකින්නට ඇරයුම් කරමින් මේ අරබන්නට සෝදානව නිවන් මඟ ධර්මදේශනා පෙළහරේ 87 වන ධර්මදේශනාව ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරවදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය සකස් කරගන්නේ නැතුව අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නේ නැතුව මේ හිතෙන් උතුම් ධර්මයේ නැగిලා එන විදිහට අපේ හිත සකස් කරගන්නේ නැතුව සසර දුකෙන් අත මිදෙනවාය සියලු දුක් නැති කරගන්නවාය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද අපි දැඩි උත්සාහයක් ගන්න ඕනේ ධර්මානුකූලව අපේ හිත සකස් කරගන්න. ඒ කියන්නේ ධර්මයේ නැగిලා එන විදිහට අපේ හිත චිත්තසංතානය සකස් කරගන්න. මේ සඳහාම කැපවෙච්ච ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ අපි ඒක කොහොම ප්‍රායෝගිකව සිද්ධ කළ යුතු දේ ගැනයි සාකච්ඡා කරන්නේ කියන එක මම හැමදාම මතක් කරනවා. විනත්නි මේ කටයුතු කරගෙන යන අතරවාරයේ දැනට අපි සාකච්ඡා කරමින් තියෙන දේවල් එක්ක මේ දිනවල අපි සූදානම් වෙලා ඉන්නේ නාම රූප පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡා කරා විත්‍ය විසුද්ධිය පිළිබඳව ඒ සාකච්ඡා කරමින් ඉන්න කාලේ ඊළඟට කාංකාවේතරණ විසුද්ධිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාවේ මේ වෙනකන් සාකච්ඡා කරපු ධර්ම කරුණු සහ විශාල වශයෙන් බාධා වෙන ධර්මයන් ධර්ම කරුණු පිළිබඳ ගැටලු රාශියක් පැන නැගීමෙන් තියෙනවා ඒවා පිළිබඳ නොයෙකුත් ආකාරයෙන් අපෙන් විමසනවා මේවාට මේවාට කියලා වැඩි දෙනෙක් විමසන ගැටලු කිහිපයක් මේ දිනවල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වැඩි දෙනෙක් විමසන ගැටලු කීපයක් හැම දිනෙකටම ප්‍රයෝජනවත් වෙන හින්දා. ඉතින් ඒක තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ මේ දැන් අපි මම ඊයේ දවසේ මතක් කරා බණ අහනවා කියන්නේ අර ඒ කියන ටික අහගෙන ඉන්න එකයි තමයි තියෙන ගැටලුවක් සාකච්ඡා කරගන්න කල්යාණ මිත්‍රෝ ඕන වෙනවා. නමුත් මේ මේ මාධ්‍ය ආකාරයෙන් කරනකොට ප්‍රශ්නයක් අහගන්න බැරි හින්දා යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව බෞද්ධ මාධ්‍යාලයෙන් නිවන් මාර්ග කියන නමින් විමසුවාම ඒවා අපිට ලැබෙන්න සලස්වයි. එතකොට ඒවා දින් පොදු ගැටලු වටිනා වැදගත් ගැටලු අපිට මේ ධර්ම දේශනා මාලාවෙන් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපිට බහුලව අහන ගැටලුවක් තමයි මේ එන ප්‍රශ්න විසඳ ගැනීමේදී පින්නත් මේ නිකන් ඔව් නෑ කියලා නම් විසඳලා හරියන්නේ නැහැ. ඒවා සාධාරණ විග්‍රහයක් තියෙන්න ඕන මොකක් හරි ප්‍රශ්නයක් කවුරු හරි අහනවා මේ මේක කොහොමද? එතකොට ඒක මේක හරිද වැරදිද? ඉතින් වැරදි කියලාට වැඩක් වෙන්නේ නැහැ. හැම වෙලේම කාරණා සහිතව තමයි ගැටලුවක් විසඳන්න ඕනේ. එතකොට දැනට අපිට වැඩි දිනෙකට ගැටලුවක් වෙලා තියෙන දෙයක් තියෙනවා. වැඩි දිනෙක අපෙන් විමසනවා මේ වෙනකොට. අපි භාවනාව ගැන ගොඩාක් දේවල් කතා කරා. නිවන් දකින්න භාවනාව ඕනද? සෝවාන් වෙන්න භාවනාව ඕනද? සෝවාන් වෙන්න භාවනා කරන්න නැතුව පුළුවන් දෙයිද කියලා අහනවා. එතකොට බෞද්ධත්ව විදිහට අපි මේ අපිට මේ පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ. ඉතින් අපි අතීත දේවල් අරගෙන බලන්න ඕනේ. හොඳම දේ තමයි ඉස්සෙල්ලාම පහසුවෙන් දැනගත හැකි ක්‍රමය තමයි අතීතයේ අපිට සිද්ධ වෙලා තියෙන දේවල් අපි මොකද කරන්නේ? අරගෙන බලනවා. සෝවාන් භාවනා කරන්නේ නැතුව නිවන් දැක්කා හිතියක් දන්නේ අතීතයේදී හිටියද? බෞද්ධ මූලාශ්‍ර හොයලා බලනකොට ඉන්නවද නැද්ද? ඉන්නව නේද? නේද උපතිස්ස පරිත්‍රාජකයා, දාරුචිරිය තෙරුන් වහන්සේ, අඟුලිමාල තෙරුන් වහන්සේ මේ වගේ පිරිස් භාවනා කරන්න තුන නිවන් දැක්කා. මේක හරි ලේසිනේ අපි භාවනා කරන්න හරි අමාරුයි නේද? හොඳයි. එහෙනම් අපි කවුරු හරි කියනවා නම් මේ ඔය කියන කට්ටියට හරීම මේ විකාරය වගේ තමයි හැදිලා තියෙන්නේ. භාවනා කරන්න ඕන නිවන් දකින්න කියලා කවුරු හරි කියනවා නම් ඒක විමසා බලා කරුණු තේරුම් අරගෙන කියන්නේ නැති දෘෂ්ටියකට වැටෙනවා. දෘෂ්ටි වලනේ ඒක නිකන් යන්තම් ඒක දැක්මක් විතරයි ඒක නිකන් එක් දෘෂ්ටියක් විතරයි. එහෙනම් භාවනා කරන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සෝවාන් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? බුද්ධ ශාසනයේ සියලු දෙනා සෝවන් උනේ භාවනා කරන්නේ නැතුවද? නෑ භාවනා කරා බොහෝ අය. ඒ දන්නේ කට්ටිය දැන් මේ ගිය තෙරුන් වහන්සේ ගැන ගත්තොත් උන්වහන්සේ භාවනා කරන්ඩ මේ අඹවණයකට වැඩියාම එතන අසාර්ථක වෙලා අපහ වෙනවා. චරිත් මේ කවුද අපේ රාහුල තෙරුන් වහන්සේ ගැන හිතුවොත් උන්වහන්සේට භාවනා කමටහන් දුන්නේ සරියුත් මහ රහතන් වහන්සේ බව මුලස්සවල කියනවා භාවනාන් කමටහන් ලබා දෙන විශේෂයෙන් කායගත සතිය. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ගැන මාන්නයක් උපදී කියලා. මේ මගේ පියතුමාය කියලා මාන්නයක් උපදී කියලා වැඩියෙන්ම දුන්නේ රාහුල හාමුදුරන්ට කායගත සතිය. එතකොට ඒ වගේ භාවනා කරා කියන තැන ඕනෑතරම් දේවල් තියෙනවා. හැබැයි භාවනා නොකරපු නිවන් දැක්ක කට්ටියකුත් ඉන්නවා. දැන් අපි මොකද කරන්නේ? නේද? එහෙනම් අපිත් ඒ වගේම දෙකට බෙදිච්ච කට්ටියක් ඉන්න ඕනේ. ඒක තීරණය කරන්නේ කොහොමද? මේ බලන්න. ඔන්න අපි හිතමු පාසල් යන ළමයෙක් ඉන්නවා අපේ බොහොම අඳුරන කෙනෙක්. එයා හරි දක්ෂයෙක්. එයාට අවශ්‍ය නැහැ වැඩි එහෙම දැකලා තියෙන සමහර ළමයි ඉන්නවා පාඩම් කරන්න ඕනේ නැහැ වැඩි. ඒ කට්ටිය මේ උගන්වනවා හොඳට අහගන්නවා ඒකල නටනවා දඟලනවා සෙල්ලම් කරනවා ඔක්කොම කරනවා. හරි? මගෙත් ඉන්නවා පුතෙක් එයාට එහෙම බෑ. එයා පාඩම් කරන්න ඕන කෙනෙක්. එහෙම වෙනස්කම් තියෙනවා නේද ළමයින්ගේ? සමහර අයට නිකම්ම ඉඳලා වගේ විභාග පාස් කරන්න පුළුවන් අතර වාරේ සමහර අයට හොඳට පාඩම් කරන්න ඕනේ. කඩ පාඩම් කරන්න ඕන මතක තියාගන්න අමාරුයි. දැන් දෙවෙනි එක්කෙනා මතක තියාගන්න අමාරු එක්කෙනානේ දෙවෙනි එක්කෙනාගේ හොඳම යාළුවා තමයි අරයා. දැන් මෙයාට යහපතක් වේද අයහපතක් වේද? යහපතක් වේද අයහපතක් වේද? අයහපතක් වෙන්නේ. ඇයි? අරය වගේම මෙයත් නටනවා, දඟලනවා, ඔක්කොම කරනවා. හැබැයි අරය නම් විභාග පාස් වෙනවා, මෙයා පාස් වෙන්නේ නේද? අපි දැකලා තියෙනවද නැද්ද පුංචි කාලෙම ළමයින්ගේ ඒ වගේ එක එක දක්ෂතා සහ අගුණයන් මතු වෙනවා දැකලා තියෙනවද සමහර දැන් දරුවෝ දෙන්න තුන් දෙනා හදපු අම්මලා දන්නවා පොඩි කාලෙම සමහර අය හරි නපුරු ගති පෙන්නනවා. ඉතාල පොඩි කාලේ. සමහර අය පොඩි කාලෙම හරි සාන්ත ගති පෙන්නනවා. එහෙනම් එහෙනම් මේක මොකක්ද මේ කාරණාව? සසර අපි ඇති කරගත්ත දක්ෂතාවයන් මේ බවවල ඉස්මතු වෙනවද නැද්ද? අපි බැලුවේ මේ ජීවිතය ගැන විතරයි. උදාහරණයක් ගත්තොත් දාරුචිරිය තෙරුන් වහන්සේ කියන උත්තමයන්න් වහන්සේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී අතීතය දන්නේ අය දන්නව නේද? මොකද උනේ? ගලක ගලක් උඩ භාවනා කරලා වේලිලා මැරුණා. හරි මේ කතා ප්‍රවෘත්ති හොයලා බලන්න හොයාගත්ත හැකියි. එහෙනම් පෙර භාවනා කුසලතාවයන් තිබ්බා. කවදා හරි කෙනෙක් සෝවාන් වෙන්න නම් නාම රූපයන්හි පවත්නා පවත්වා ගන්න බැරි ගතිය ආත්ම කොට ගන්න බැරි ගතිය තමන්ගේ අතුලාන්තයෙන් දකින්න ඕනේ හේතුඵල ධම දකින්න ඕනේ රාජවර්ණං රාජවර්ණං කියලා අර මේ සාලුව පිරිමදින්දි මොකක්ද තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ එතන පටිච්චසම්පාදය තේරුම් ගන්න නේද ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන විදිහ යමෙක් හරියට තෝරගත්තා නම් අන්න ඒ කියන්නේ යමක් හරියට දැකගත්තා නම් ඒ තැනත් කාය සක්කායද සක්කායදිට්ඨිය උපදින්නේ උපදින්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ටික තෝර ගැනීම සඳහා අපිට අපි ඒකාග්‍ර හිතක් ඇති කරගන්න ඕනේ. අන්න ඒ සඳහා ඒකාග්‍ර හිතක් ඇති කර ගැනීම සඳහා මේ වෙනකොට එහි යෙදෙන්න බැයි නම් අපි භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. මගේ හිත නාම රූප પરම්පරාවේ යොදවා තබා ගන්න මම දක්ෂ නැත්නම් මම මොකද කරන්න ඕනේ? දැන් භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට සමහර අය අදටත් ඉන්න පුළුවන් භාවනා කරන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන් අය. ඒ කවුදර දක්ෂ ළමයා වගේ. දැන් මේ දක්ෂ ළමයා පාඩම් කරා කියලාට හානියක් වෙනවද? නෑ නේද? අනිත් එක්කන පාඩම් නැක්කවොත් හානියක් වෙනවා. අපි හිතමු අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා දක්ෂද නැද්ද කියලා හොයාගන්න බෑ. දෙන්නට අපි මොනවා කියයි? දෙන්නටම කියනවා අපි වල පාඩම් කරන්න කියලා. ඔයා දක්ෂ උනත් නැතුණත් එයා හොයාගන්න බෑ. නේද? එහෙනම් අපි හොයාගන්න බැයි නම් කියන්නේ පාඩම් කරන්න කියලා. මොකද ඒක අහ කියන්නේ අහ කියන්නේ නැති බව දන්නේ නැහැ. මම ඒක එකක් අහන්නම්. භාවනා කරන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා හිතන්න මේ මේ කාලේ ඉන්නවා කියලා හිතන්න පහළ වෙලා. එයා භාවනා කරා කියලා ප්‍රශ්නයක් වෙනවද? ආ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. භාවනා නොකර නිවන් දකින්න බැරි කෙනෙක් ඉන්නවා. භාවනා කරලම නිවන් දකින්න වෙන කෙනෙක් ඉන්නවා. එයා භාවනා නොකර හිටියොත් ආ එහෙනම් පුළුවන්කම තියෙද්දි මග හරිනවා. එහෙනම් අපිට අඳුර ගන්න බැරි නම් ඔය දෙන්න අපි ඔක්කොටම කියන්න ඕනේ මොකද්ද? භාවනා කරන්න කියලා. හැබැයි මේ කාලේ ඔක්කොටම කියන්නේ මොකද්ද? භාවනා නොකරන්න කියලා. හරි සමහර අය ඔක්කොටම උපදෙස් දෙන්නේ භාවනා කරන්න එපා. එහෙනම් දැන් තීරණේ කාගේ අතේද? තමන්ගේ වැඩේ නේද? ඉතින් මේකට අපිට තව දෙයක් කියන්න පුළුවන්. මට සැකයි මට හරි කම්මැලි අපව භාවනා කරන්න. අපි හිතමුකෝ. මට සැකයි මට භාවනා කරන්නේ නැතුවම නිවන් දැක ගන්න පුළුවන් වෙයි කියලා මට පොඩි අදහසක් තියෙනවා. මම මොකද කරන්න ඕන? දැන් මේ හම්බෙලා තියෙන ජීවිතේ ඉවර වෙන්න ඉස්සර කොහොම හරි සෝවන් වෙන්න බෑ. ඒකනේ පරම වගකීම. භාවනා කරන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන් වෙයි කියලා අදහසක් තියෙනවා මොකද කරන්න ඕන? කාලයක් තීරණය කරගන්න. හරි මම අවුරුද්දක් උත්සාහ කරනවා. දෙකක් උත්සාහ කරනවා. ඉතින් හරිය ගන්න එපා. ඊට කලින් මැරෙන්න පුළුවන්. මම කියන්නේ අඩුම ගන්න එහෙමවත් ගන්නකො නේද? හරිද? අඩුම ගන්න මම මෙන්න මේ මාස 5ක් ඇතුළත උත්සාහ කරනවා 10ක් ඇතුළත උත්සාහ කරනවා. මොකද්ද? භාවනා නොකර සුවන්නේ. ආන් එහෙම දැඩි තීරණයක් ගත්තොත් එයාට මාස 5ක් හෝ 10ක් හෝ අවුරුද්දක් ඇතුළත හරි අවුරුදු 5ක් ඇතුළත හරි බෑ කියලා තේරුණොත් එයා මොකද කරන්න ඕන? මේක හරියන්නේ නැහැ කියලා භාවනා කරනවා. එහෙනම් කායක් අරගන්න. ඕකටත් එහෙම සැකයක් තියෙනවා නම් කාලයක් ගන්න අරගෙන ඉතින් එහාට කරගන්න. නිකම් මම උපදේශක් විදිහට කිව්වා. ඊළඟට මේකත් එක්කම සමාන්තරවම අපිට ඇවිල්ලා තියෙන ඊළඟ ගැටලුව තමයි ධර්ම ශ්‍රවණය කරලා විතරක් නිවන් දකින්න පුළුවන්ද කියන එකත් මේ සෝවාන් අංග හතරෙන් එකක්. වැඩිමෙන් නිවන් දකින්න පුළුවන්ද කියන එක. ධර්ම ශ්‍රවණය කරද්දී ධර්ම දේශනා කරද්දී පින්නත් මේ ඒකත් කරන්න පුළුවන් දෙයක්. අර අරගම තමයි උත්තරේ. හරිද? අරගෙන තමයි උත්තරේ මේ නමුත් එතනදී අපි එක දෙයක් මතක් කරන්න ඕනේ මේක හරියටම පැහැදිලි වෙනවා විමුක්තායතන කියන සූත්‍රයේ. විමුක්තායතන විමුක්තියටපත් වෙන ආයතන විමුක්තියටපත් වෙන ආයතන. ඒ කියන්නේ මොකද්ද? මාර්ග හිත උපදින අවස්ථාව. යම්කිසි කෙනෙකුට පින්වත්නි ධර්මය දේශනා කර කරෙද්දී කලින් හොඳට හදාරලා භාවනා ආදිය කරලා හොඳට තීව්‍රව ගැඹුරෙන් නාම රූප වරම්පරාව අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් තාම ඒකේ පටිච්චසමුප්පාද ස්වභාවය දැක්කේ නැහැ. අර තමන් තුලින් අත්දැක්කේ නැහැ. බණ කී කී ඉන්න වෙලාවේ එයාට වැටෙන මානසිකාරය තුලින් අන්න ආරක්ෂණයක එහි තියෙන ඇත්තත් තමන්ගේ මනසට ඇහෙන් යමක් දැක්කහම වැටහෙනවා වාගේ වැටහෙන වැටහිමක් ඇති වෙනවා. මේකේ තියෙන මේ බිඳි බිඳි යන ස්වභාවය සහ ඒ කියන්නේ නැති වෙවි නැති වෙවි යන ස්වභාවය සහ හේතු හේතු අනුව සකස් වෙන ස්වභාවය පිළිබඳ ඇහෙන් දැක්කාම ඇති වෙන ස්ථිරත්වයක් තියෙන්නේ. දැන් මට කියන්න මේ බලන්න මේ මේ අවස්ථාව එක ෂණයක සිද්ධ වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. කවදාකවත් රුවන්වැලි සෑය දැක්ක නැති කෙනෙක් ඉන්නවා. අපි යාට හොඳට වර්ණනා කරන රුවන්වැලි සෑය ගැන. දැන් එයාගේ හිතේ රුවන්වැලි සෑය ගැන එකම චිත්‍රයද මේ වෙන්නේ එක එක චිත්‍රද? එක එක දවගෙන ඒක මේ මේ හැඩේ මේ පාට මේක මෙහෙමයි කියලා එයාට එක එක මනෝරූපම වෙනවා. එක ෂණයක මෙයා එකංගිල වෙනවා. මෙහෙම කළා දැක්ක ගම ආ මේ රුවන්වැලසෑය කියලා නේද? එහෙමවත් කියවෙන්නේ නැහැ. එහෙම හඳුනාගත්ත මොහොතේම එයාට ආය රුවන්වැලසෑය කියනට අර පරණ ඒවා එන එක එහෙමම එහෙමම නවතිනවා. ආන්ගේ වගේ නාම රූප પરම්පරාව එක ෂණයක මෙයා අත්විඳිනවා. ඒ අත්විඳීමත් එක්ක යාට ඒකේ තියෙන ලක්ෂණ වැටහෙනවා. හරි? ඒකේ ලක්ෂණ වැටහෙනවා. අන්න ඒ වැටහීමත් එක්ක එන්නේ වැටහෙන අවස්ථාව විතක ධර්මය දේශනා කර කර ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කර කර ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න වෙලාවක හිටගෙන ඉන්න වෙලාවක භාවනාවේ මෙදලා ඉන්න වෙලාව කියලා එකක් නෑ. කොයි වෙලාවක හරි වෙන්න පුළුවන් දෙයක්. හැබැයි කලින් කෙරිලා තියෙන්න ඕන. ආන්ගේකින්දා විමුක්තිය ලබන ආයතනයක් ඉදිරියට දේශනා කරනවා ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව. හරි. එහෙම නැතුව ඒකෙන් විතරක් නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. ඒ කියන්නේ ජයග්‍රහණය ලබන වෙලාවේ කොහොද හිටියේ කියන එක. හරි. හොඳයි. ඊළඟට ඔකත් එක්කම අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද මේක ටිකම විවර කරගමු කොහොම හරි නේද? සබ්බාස සූත්‍රයේ දසනා පහතබ්බා කියලා තියෙන පළවෙනි එක. දසනා පහතබ්බා කියන්නේ සෝවාන් ඵලයෙන් ඇති කරගන්නා වූ දර්ශන භූමියටපත් වෙලා ඇති කරගන්නා වූ ආශ්‍රවයන් ඒකේම. අන්තිමට තමයි තියෙන්නේ භාවනා පහතබ්බා කියන්නේ. එතකොට අහනවා එහෙනම් සෝවාන් වෙලා ඉවර වෙලා නේද භාවනා කරන්න ඕනේ? ඒ පළවෙනියෙන් තියෙන දසන පහදා කියලා අන්තිමට තියෙන භාවනා. එතකොට කට්ටියක් කියනවා එහෙනම් ඉස්සෙල්ලා අපි මේ විදිහට ජීවිතය කියලා සෝවාන් වෙනවා ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න ඕනේ. ඒ අන්තිමට නරක තියෙන්නේ මොකක්ද දන්නේ කියන්නේ. මේ අතන්ට ඉන්නවා ළමයි හතර දෙනෙක් ඉන්නවා අම්මා කෙනෙක් එකම ගානට ළමයි හතර දෙනාට ආදරේ. කියලා හිතන්න. කිසි වෙනසක් නැතුව ආදරේ. ළමයි හතර දෙනාගේ නම් කියන්න කියලා. දැන් කොහොමද කියන්නේ? එකක් කියලා එකක් කියනවද නැත්නම් එකවර ඔක්කොම කියනවද? එක නමක් කියලා තමයි අනිත් නම කියන්නේ. එතකොට හොඳ නෑ නේද? ඇයි ඉස්සෙල්ලා කියපේ කෙනාට කට්ටිය හිතන්නේ දෙනවා වැඩියෙන් ආදරයක් කරන නම ඉස්සෙල්ලා කියවේ කියලා. එහෙනම් පළවෙනි එක්කෙනාගේ නමෙන් අකුරක් කියනවා දෙවෙනි එක්කෙනාගේ නමෙන් අකුරක් කියනවා එහෙමද? එකම සමාන ගතිගුණ තියෙන දේවල් උනත් කියන්න ගියාම නේද? කියන්න කියන්න ගියාම පළවෙනියෙන් එකක් කියන්න වෙනවද නැද්ද? පළවෙනියෙන් එකක් කිව්වා කියලා තියනවා කියන එකේ තේරුම ඒක ඉස්සෙල්ලාම කරන්න ඕනමයි කියන එකද? ඊළඟ එක ධර්මයේ සඳහන් වෙන්න ඕනේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන තැන එහෙම තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියපු තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය පූර්වාංගම වේ හරිද සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා එහෙනම් මෙතනත් ඒ වගේ ඒ වගේ වෙන්න ඕන දෙයක් එහෙනම් අපි බලන්න ඕන මොකද්ද එහෙනම් මෙතන මේ සිද්ධ වෙලා තියෙන දේ කියලා ඒ කියන්නේ වෙන්න ඕන කියලා කියන්නේ දැන් අපි කියනවා නම් දසනා පහතබ්බා කියන එක ඉස්සෙල්ලා විය යුතු දේ නම් අන්තිම එක භාවනා පහතබ්බාන. දසන පහතබ්බා කියන්නේ සෝවාන් මග නුවණින් පහකල යුතු ආශ්‍රව කියන එකයි. එතකොට අන්තිම එක භාවනා පහතබ්බා නම් ඔන්න කටියට අමතක වෙනවා දෙවෙනි එක මොකද්ද කියලා. දෙවෙනි එක මොකද්ද? සංවරා පහතබ්බා. තුන්වෙනි එක මොකද්ද? පටිසේවනා පහතබ්බා. හරි. සංවරා පහතබ්බා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් පහකල යුතු යම් ආශ්‍රවයක් වේද ඉන්ද්‍රිය සංවරයෙන්ම ඒක පහ කළ යුතුයි. අදිවාසණයෙන් පහ කළ යුතු යම් ආශ්‍රවයක් වේද අදිවාසණයෙන් මේක පහ කළ යුතුයි. බැහැර කිරීමෙන් පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රවයක් වේද ඒක බැහැර කිරීමෙන්ම පහ කළ යුතුයි. භාවනාවෙන් පහ කළ යුතු යමක් තියෙනවා නම් භාවනාවෙන්ම පහ කළ යුතුයි. වීරියෙන් පහ කළ යුතු යමක් තියෙනවා නම් වීරියෙන්ම පහ කළ යුතුයි. ওই විදිහට ඉතින් මේක තියෙනවා හැමදාම. දැන් එහෙනම් දෙවෙනියට තියෙන්නේ සංවරාපහතබ්බා. කියන්නේ ඉන්ද්‍රිය සංවරය. දැන් පළවෙනියට තියෙන්නේ දස්සනාපහතබ්බා. එහෙනම් ඉස්සෙල්ලා සෝවාන් වෙලා පස්සේ තමයි ඒ දෙවෙනියට ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. නම් පස්සේ තමයි ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ. හරිද? අතන සෝවාන් අංග වල තියෙනවා සෝවාන් වලට අංගයක් වෙනවා කියලා ඉන්ද්‍රිය සංවරය. නේද? එහෙනම් සෝවාන් අංග වල ධර්ම ශ්‍රවණය ඇයි මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ සංවරය සිද්ධ විය යුත්තේ. එහෙනම් මොකද වෙන්නේ? ලොකු ගැටලුවක් එනවද නැද්ද? හා. එහෙනම් තේරුම් ගත යුතු තියෙනවා අපි මේකෙදි භාවනාව කියන එක අවසානයේට දාලා හරියන්නේ නැහැ. ඒක අපේ චිත්ත විශ්ය ඇති කර ගැනීම සඳහා මූලිකව මේ භාවනාව කියන එක ඕන වෙන එක. ඒකින්ද කවුරුත් තමන් ඉතින් මම අර කිව්වා වගේ අත්හදා බලලා මේ කටයුත්ත කරගන්න ඕනේ. පුළුවන් විදිහකට තමන්ගේ ඊළඟට සමහර අය දැන් නම් ඉතින් මේ ප්‍රශ්නේ තරම්ම වැඩක් නැහැ. අහලා තියෙන සමහර ප්‍රශ්න තියෙනවා මේ කාලේ නාස්ති කිරීමක් මේ භාවනා කිරීම කියලා. නේද? කාලේ නාස්ති කිරීමක් කියලා අපිට හිතෙනවා නම්. එයා හිතලා තියෙන්නේ කය ගැන විතරයි. නේද? එහෙනම් මම අහනවා කායික ව්‍යායාම සිද්ධ කිරීම කාය නාස්ති කිරීමද නැද්ද? කායික ව්‍යායාම සිද්ධ කරන්නේ ඇයි? කය වර්ධනය කරගන්න. එහෙනම් මානසික ව්‍යායාමයක් කරන්න ඕනේ නැද්ද? මනස වර්ධනය කරගන්න. එහෙනම් මානසික ව්‍යායාමය කියන්නේ මොකද්ද? භාවනාවයි. ප්‍රබල මානසික ව්‍යායාමය භාවනාවයි. එහෙනම් භාවනාව කියන එකට අපි ලොකු තැනක් දෙන්න ඕනේ. ලොකු තැනක් දෙන්න ඕනේ. ඊළඟට යම් කිසි කෙනෙක් අසුභ භාවනාව වඩනකොට මගෙන් අහලා තිබ්බ ගැටලු තමයි අසුභ භාවනාව වඩනකොට මේ අසුභ භාවනාව පරමාර්ථ ධර්මයක් නෙවෙයි සම්මුති ධර්මයක් සම්මුතිය වැඩිවීමෙන් සම්මුතිය වැඩෙනවා ඒක හින්දා පරමාර්ථය වඩන්න ඕනේ. එක දවසක් මේක මේ මේ නිවන් මාර්ග දේශනාව විතරනේ එක දරුවෙක් ඇවිල්ලා මගෙන් කෙලින්ම අහනවා සාකච්ඡා කරපු වෙලාවක ආම්ද්‍රුණී ගෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන මේ ධර්මතාවයන් මේ සම්මුතිනේ. කෙස් කියන්නේ සම්මත කරගත්තා. ලොම් කියන්නේ සම්කර සම්මත කරගත්තා. නිය කියන්නේ සම්මත කරගත්ත දෙයක්. සම්මත කරගත්ත දේ වැඩිමෙන් සම්මතයයි වැඩෙන්නේ. පරමාර්ථය වැඩන්න ඕනේ කියලා. ඒකද මට කියනවා පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න පුළුවන් භාවනාවක් දෙන්න කියලා. මං ආයතරයක් වගේ ස්වම්නිය දස්සම්මස්තරයට ඇට මිදුල් කියලා. ඒක හරියන්නේ නැහැ කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ හඳ ගන්න ක්‍රමය? ඇත්තනේ කතිකින් නේද? හිතෙන්නේ නැද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරා නම් ආයෝගික ස්වම් නියද සම්මාසනහරයට ඇට මිදුණු කියලා මෙනෙහි කරන්න ඕනේ නේද? එහෙනම් අපිට හිතෙනවද නැද්ද නිකන් ඇත්ත වගේ කියලා? හොඳයි. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න තමන්ගේ තුලින් ඒකාග්‍රතාවයකින් යුතුව පංච උපාදානස්කන්ධයට අපේ හිත යොදවලා ඒකෙම නවත්තගෙන ඉන්න ඕනද නැද්ද? නේද? ඒකෙම නවත්තගෙන හිටියොත් ඔන්න අපිට මේකේ අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය අඳුර ගන්න පුළුවන් දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අඳුර ගන්න පුළුවන්. දැන් ඒකෙම නවත්තගෙන ඉන්න පුළුවන්කම එහෙම තියනවද මොකද? කායවල මතක් වෙනකොට නේද? ලෝභ, දේශ, මෝහ වල රාග ආදී කෙලෙස් තමයි හිත වේගෙන් ඇදිලා යනවා. ඒක නවත්තන්න බෑ. හ්ම් හිතේ නොසන්සුන්කම්, හිතේ ඇත්ත වහන ගතිය ඔක්කොම මේ මේ වගේ තියෙනවා. එහෙනම් එහෙනම් අපිට කල්පනා කරලා බලන්න වෙනවා හිත ඉස්සෙල්ලා මේ දැඩි ලෝභ වලින් දැඩි දේශ වලින් මෝහයෙන් අතමුදවා ගන්න ඕනේ යම් ප්‍රමාණයක් නේද? ආන් ඒකට මේ ශරීර පිළිබඳ අපිට දැඩි හැඟීමක් ඇති වෙන එක නවත්ත ගන්න ඕනේ. ආන් එහෙම නවත්තගෙන ශරීර පිළිබඳ කලකිරීමක් ඇති ඇතිවීම සඳහා ඒ දැඩි ගැනීම නවත්තා ගැනීම සඳහා හිත විසිරීම නවත්තා ගැනීම සඳහා මූලිකව මොකද කරන්න ඕනේ? කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු වශයෙන් වඩනවා. හරි. ඊළඟට අහනවා සමහර ඇත්තෝ එහෙම මේ අසුභ භාවනාව වඩනකොට කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු කියලා දැන් අපිට මේ ශරීරයක් දැක්කම ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා අපි පාර යනවා. හරිද? එතකොට එහෙම වර්ධනය කරාට පස්සේ අපිට පාර යන්න බැරි වෙන්නේ සෙම කෙල සොටු මේ වැනි අරමුණු වෙන්නේ කියලා. ඒකත් එක ගැටෙනවනේ කියලා. ඒක අප්‍රසන්නයිනේ කියලා. ඉතින් අප්‍රසන්න දේවල් ගැන අරමුණු වෙනකොටදී ප්‍රසන්න වේවා අරමුණු වෙන එක හොඳ නැද්ද? ප්‍රසන්න විදිහට අරමුණු වෙන එක හොඳ නැද්ද කියලා. මොකද්ද අපි දිය යුතු උත්තරේ? ප්‍රසන්නයි කියලා දැනනකොට ඒකේ ඇලෙනවා. නේද? එතකොට අප්‍රසන්නයි කියලා දැනුනොත් ඒකේ ගැටෙනවා. නමුත් අසුභ භාවනාවේ තියෙන්නේ මොකද්ද? අවිජ්ජා දෝමනස්ස බුද්ධං පාසදලා දෝකේ සමත්තකා තච්ච පරියන්තම් පුරන්නානප්පකාරස් අස්මිනී පච්චේකති කියලා අන්තිමට තියෙන්නේ ඉද වික්කේ වික්කු කාය කායනුපස්සී විහෙරති ආතාවි සම්පදානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ඒ කියන්නේ ඇලෙන්නෙත් නැහැ. ඒක කොහොමද මේක වෙන්නේ? මම කියන උදාහරණේ මතක තියාගන්න ඕනේ. එතකොට ලේසියෙන්ම පුළුවන්. ඔය කලිනුත් අපි කියලා තියෙනවා. මගේ ළඟ ඉන්න කෙනා වමන යනවා. දැන් හරි චාරා. හරි ගඳයි. එහෙනම් ඒක කවුරුත් අයින් කරන්නෙත් නෑ මට මෙතන යන්නත් බෑ. අපිට බස් එක්ක යද්දි මේ ගුණේ කියලා. දැන් අර සරත් ආවොත් ගඳත් ආවොත් ඒක ගැන දැක්ක වෙලාවෙ ඉඳන් මොකක්ද තියෙන්නේ මට? අප්‍රසන්න ගතිය. ටික වෙලාවක් යද්දි මොනව වෙයිද? මටත් මටත් වමන යනවා. නේද? මේ බලන්න පොඩ්ඩක්. අරක දැකලා අප්‍රසන්න වෙලා ඒ වගේම එකක් මෙහෙන් දාලා නේද? අරක දැකලා අප්‍රසන්නකම් ඇතිලා ඒ වගේම එකක් මෙහෙන් දාලා. එහෙනම් කලින් දැනගෙන හිටියා නම් මගේ බඩෙත් මේ જાතියෙම එකක් තියෙනවා කියලා අරක ගැන අත්‍යලොක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ කය ගැන මෙනෙහි කරන හින්දා තමන්ගේ කය ගැන මෙනෙහි කරනකොට අන්න ඒ ගැටීම අයින් වෙනවා. මේකයි එහා පැත්ත ඒක වගේ කියලා තේරෙනවා. එහා පැත්තේ කයම ගැන මෙනෙහි කරපු හින්දා ඇලීම අයින් වෙනවා. එහෙනම් ඇලීමයි ගැටීමයි දෙකම අයින් කරගනිමින් මේක කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? හරි. ඊළඟට අසුභ භාවනාව ගැන බොහෝ දෙනෙක් මට විමසන කාරණාව තමයි මං කාලයක් අසුභ වැඩුවා මට මේවා ගැන සමහර දේවල් ගැන පිළිකුල උපදින්නේ නැහැ. විශේෂයෙන් කොණ්ඩේ ගැන මට පිළිකුල උපදින්නේ නැහැ හම්දුරනේ මොන තරම් මෙනෙහි කරා. ඒකේ පාටක් හොඳයි. ඒක සුභයි හිතෙන්නේ. ඒක හරි ඇත්ත කියන අයනේ. අප්පෝ අපිට කිව්වේ කොණ්ඩේ ගැන පිළිකුල උපදින්න කියලා. උපදින්නේ නැත්තම් මොකද කරන්නේ? නේද? උපදින්නේ නැත්තම් මොකද කරන්නේ? කොණ්ඩේ ගැන හිතෙන්නෙම ඒක ගඳක් නැහැ නේද? නේද? අප්‍රසන්නත් නැහැ කියලා හිතෙන්නේ. හොඳයි කෙනෙකුට කරගෙන යද්දී ඒ කරගෙන යන වස්තුව කෙරෙහි දැන් කෙස් කෙරෙහි අපි හිතමු අප්‍රසන්න හැඟීමක් පිළිකුල් හැඟීමක් උපදින්නෙම නැහැ. මොකද කරන්න ඕනේ? ඒකත් එක්කම හැපි හැපි ඉන්න එකද ඊළඟට මේක. ඇයි කියන්නේ? අවසාන අපේ බලාපොරොත්තුව සම්පූර්ණ ශරීරය පිළිකුලයි කියලා අදහසක් ඇති කරගන්න එක. කිරි වීදුරුවකට ගොම බින්දුවක් වටනහම කිරි නැති වෙනවද? හැබැයි වීදුරුවේ වටනකම නැති වෙනවා. දැන් අපි හිතමුකෝ බොහෝ අපිරිසිදු තැනක ලස්සන ගොටුකොළ මිටියක් කියලා තියෙනවා බොහෝ ජරාව තියෙන තැනක. දැන් මේ ගොටුකොළ මිටිය කොච්චර ලස්සන වුණත් කොච්චර පෝෂදායක වුණත් අර තිබ්බ තැන හින්දා අපි මොකද කරන්නේ ඒක පිළිකුල් කරනවා නේද? ඒ වගේ සමහර වෙලාවට පින්නත් මේ කයේ තියෙන සමහර කොටස් පිළිබඳව අපිට පිළිකුලක් උපදින්නේ නැති වෙන්න පුළුවන්. නැති වුණාට ඒක ගෑවිලා තියෙන තැන් ඒක තියෙන තැන් ඔක්කොම බලනකොට මොකද වෙන්නේ? පිළිකුලක් පිළිකුලක්. ඒකද සමහර විට සමහර ඒවා ගැන පිළිකුල ඇති වුණේ නැත්නම් ඒක අතහැරලා යන්න ඕනේ. පිළිකුල ඇති වෙන්න ආකාර පහකින් මෙනෙහි කරනවා අපි. කොහොමද? වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තත. වර්ණ වශයෙන් බලනවා, සටහන් වශයෙන් බලනවා, ගන්ධ වශයෙන් බලනවා, ඊළඟට පිහිටි තන වශයෙන් බලනවා හැදිච්ච ආශ්‍රය කරලා තියෙන දේ වශයෙන් බලනවා. ඔය එක ක්‍රමයකින් හරි පිළිකුල උපදිනවා නම් ආය ප්‍රශ්නයක් නැහැ. හරිද මට කියන්න දැන්? දැන් හොඳ කැඳ කෝප්පයක් තියෙනවා. හරි බොහොම ප්‍රසන්නයි. හරි? දැන් මේකේ පාට හොඳයි. හරි? සටහනත් හොඳයි. ප්‍රති සටහනත් ප්‍රියයි. පාටත් හොඳයි. නහයට කිට්ටු කරලා බලනකොට නිකන් පෙරුම් කායන් ගඳ වගේ ගඳක් එනවා. ආ ඒකයි පිටකෝ. නේද? දැන් එහෙම පෙරුම් කායන් ගඳ වගේ ගඳ ආවා නම් මේක බොණ්ඩම් බැයි නම් ආ දැන් මම දන්නවා අතන තියෙන ගඳ විදුරුව කියලා. දැන් පාට වෙනස් වෙලාද? දැන් පාට බොහොම ලස්සන කොළ පාට. නේද? දාලා තියෙන වීදුරුව හැඩයට තියෙන්නේ. ආශ්‍රය කරලා තියෙන්නේ හාල් අනම්මනම් ඒවා. දැන්ට තියෙන්නේ පිරිසුදු මේසයක් උඩ. අනිත් ටික ඔක්කොම හොඳයි. අනිත් සාධක හතරම හොඳයි. එක වැරද්දයි දින ගන්ධය හොඳ නැහැ. එහෙනම් අපි කියනවා ඒක පිළිකුල් එක මට එපා. හ්ම්. ඒ වගේ මේ කාරණා පහෙන් එකකින් හරි මේ වස්තුව කෙරෙහි පිළිකුල උපදුනා නම් පිළිකුල උපදිනවා. හරි? ඊළඟට මගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ඉතින් හාමුදුරනේ අපි මේක පිළිකුල් කියලා දන්නවනේ. නේද? කවුරුන් අපෙන් එහෙම අහුව කියලා දන්නවද? පිළිකුල් කියලා දන්නවා. අපි මේ ශරීරේ පිළිකුල් කියලා දන්නවා. ඉතින් මොකටද ආයෝග මෙනෙහි කරන්නේ? ඕකටම එකතු කරා නම් අපි මැරෙනවා කියලා දන්නවා. ආය මැරෙනවා කියලා දන්නේ කී ආය මොකටද? ආය මොකටද ඔය මරණානුස්සතිය වලන්නේ ආයෝග ගැන හිත හිතින් දුන්නේ. හිත හිත හිත කියලා ඇති වැඩේ. වැඩේ මොකද්ද කියලා අහනවා. හරිද? මේ බලන්න යම් කිසි වස්තුවක් කෙරෙහි ඇලීමක් ඇති වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත සතුටු වුණොත් යම් කිසි වස්තුවක් කෙරෙහි සන්තෝෂයක් ඇති වෙලා නැවත නැවත නැවත නැවත ඒ සන්තෝෂයක් වින්දොත් ඒ විඳින වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ අපිව ඒකට ඇලෙන්න හේතු වෙනවා ඒ විතරක් නෙවෙයි ග්‍රහණය වෙන්න හේතු වෙනවා. එහෙම ඇලුනොත් ග්‍රහණය වුණොත් හරියට නිකන් ලණුවක් කෑවා වගේ. උගුලකට නා වගේ. ඊට පස්සේ ඒක නැතුව බැරුව යනවා. එහෙනම් එක මොහොතකවත් ඇලෙන්නේ නැති එක මොහොතකවත් ග්‍රහණය වෙන්නේ නැති විදිහට අපි අපේ හිත සකස් කරගන්න ඕනේ. මේ ලෝකෙම තියෙන ශරීර පිළිකුලයිද නැද්ද? මොකද කියන්නේ? හිතට එකඟවම කියන්නේ හිස කෙස්වල ඉඳන් පාදාන්තයේ ඉඳන් කේසමත්තකයේ දක්වා සියලුම මිනිසුන්ගේ ලේ මස් නහර ඇට ඇටමිදුළු කෙල සෙට සොටු සෙම ආදී හැම එකක්ම පිළිකුල්ද නැද්ද එහෙනම් අපේ ගෙදර ඉන්න නැත්තන්ගේ ශරීරවල තියෙන නැත්නම් මං ආදරය කරන අයගේ ශරීර පිළිකුල්ද නැද්ද මොකද? මොණපුරාගේ ශරීරේ පිළිකුල්ද? දරුවාගේ ශරීරේ පිළිකුල්ද? ඇත්තටම කේසමත්තකේ ඉඳන් පාදාංක දක්වා පිළිකුල් ඒවා ඉඳන් නැද්ද හැදිලා තියෙන්නේ? එහෙනම් මං අහන මේ ඇත්තන්ගෙන් කියන වචනේ එකක් දැනෙන හැඟීම වෙන එකක්. ඔව්ද නැද්ද? කියන වචන එකක් දැනෙන හැඟීම වෙන එකක්. වැඩියෙන් ක්‍රියාත්මක භාවයට යන්නේ වචනේද හැඟීමද? හැඟීමයි. එහෙනම් හැදෙන්න ඕනේ වචනයද හැඟීමද? හැමදේටම මූලික වෙන්නේ මනසයි. එහෙනම් හැදෙන්න ඕනේ හැඟීම. එහෙනම් ඔන්න පිළිකුල බව දන්නවා වුණාට ඒ අදාළ හැඟීම එන්නේ නැහැ. ඒ හැඟීම එන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? හැඟීම එන තුරු මෙනෙහි කරන්න ඕනේ. මගේ සහ අනුන්ගේ ශරීර පිළිකුල්ය කියන හැඟීම මගේ තුල උපදින තුරු චේතනාව මගේ තුල උපදින තුරු මම භාවනාව වර්ධනය කරන්න ඕන භාවනාව වර්ධනය කරන්නේ. එහෙනම් දැනගත්ත විතරක් හරියන්නේ නැහැ. අනිත් උදාහරණේ තරම උදාහරණ නෙවෙයි අනිත් භාවනාව තරම් බලමු. මං අහන මේ අත්තන්ට මේ අත්තන්ගෙන් අදහවස මේ අය හරි ආදරය කරන කෙනෙක් හරි අදහවස මැරෙන්න පුළුවන් බෑද? බෑ. එහෙනම් ආ නෑ නෑ පුළුවන් පුළුවන්. දැන් පුළුවන් කිව්වේ වචනේ. ඔව් පුළුවන් අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් කියලා කිව්වට පින්වත් නී ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? නෑ එහෙම වෙන්නේ නෑ නෑ වෙන්නේ නෑ. ඒක නම් වෙන්නේ නෑ ඔය කිව්වට කියලා. හවුද නැද්ද? ආ. ඒතර කෙනෙක් කියයි ඉතින් කමන්නේ නෑනේ එහෙම හිතුවට කියලා. හ්ම්. ඒක එහෙම ප්‍රශ්නයක් නම් මම අහලා තිබ්බේ නෑ. මම කියන්නේ ඊළඟ ප්‍රශ්නේ අහන ප්‍රශ්නේ. ඉතින් කමන්නේ නෑනේ එහෙම හිතුණාට. ඇත්තට කමන්නේ නැහැ යම් කිසි වෙලාවක අපේ අම්මෙක් හෝ තාත්තෙක් හෝ අපි ආදරය කරන කෙනෙක් අපෙන් විරෝධ වෙන්නේ මැරිලා මේ ශනේ ඉන්නවා ඊළඟ ශනේ නැහැ මේ ශනේ ඉන්නවා ඊළඟ ශනේ නැහැ එහෙමද නැද්ද ඔව් අපිට දුක් ඇති වෙන්නේ ඇයි එහෙම වුණාම අපි බලාපොරොත්තු වුණා අපේ හිත බලාපොරොත්තු වුණා මෙයා ඉඳී කියලා මේ ශනේ ජීවත් වුණා ඊළඟ ශනේ මැරුණා මම බලාපොරොත්තු වුණා නම් තව විනාඩි 5ක් හරි ඉඳී කියලා මට දුකක් ඇති වෙනවද නැද්ද? චහතා විනාඩි 5ක් හිටියනම් ඇති නේ කියලා දුකක් ඇති වෙනවා. මම බලාපොරොත්තු හිටියනම් තව විනාඩි 15ක් ඉඳී කියලා අර ඉස්සෙල්ලා එක්කෙනාටද වැඩියෙන් දුක මෙයාටද වැඩියෙන් දුක? විනාඩි 15ක් හිටිය කෙනා කිව්වට දුක අඩුද වැඩිද? වැඩි. එයාගේ බලාපොරොත්තුව තදයි. මගේ බලාපොරොත්තු තිබුණා තව අවුරුද්දක් යදී කියලා. මගේ දුක වැඩි නේද? එතකොට දැන් ආදරය කරන තව කොච්චර කාලෙ ඉඳිද කියලා දැන් බලාපොරොත්තු තියෙන්නේ. අවුරුද්දද? <laughs> අවුරුද්දද? 15ක් ඉඳලා මරන්නම් කිව්ව. අපෝ එහෙම බෑ. එහෙනම් 20ක් තියලා මරන්නම් කිව්ව. ආ එහෙමත් බෑ. 30ක් තියලා මරන්නම් කිව්ව. එහෙනම් හා නෑ නෑ ඒත් බෑ. 50ක් තියලා මරන්නම් කිව්වොත් නේද? ඒත් බෑ. මොක 100ක් තියලා මරන්නම් කිව්වා බෑ. එහෙනම් දැන් තේරෙනවනේ වැඩේ නේද? එතකොට අපිට තේරෙන්න ඕනේ බලාපොරොත්තු වැඩි වෙන තරමට බලාපොරොත්තු කැඩුනහම දුකයි. හැම වෙලෙම දන්නවනම් ඊළඟ මොහොතේ හරි මැරෙන්න පුළුවන් කියලා අපි කිව්වනේ අහනකොට. ආන්ගේ අහනකොට අපේ තුල තියෙන හැඟීමයි ඒ වචනේ දෙකම එකට වෙලා තියෙනවා නම් අන්න හරි. එහෙම වුණා නම් අන්න හරි. ඒක වෙන්න නම් මොකද කරන්න ඕන? මරණ සතිය වඩන්න ඕන. මරණ සතිය වඩන්න ඕන. තමන්ගේ හැඟීමයි වචනයයි එකට වෙලා තියෙනවද කියලා බලන්න. කියන එකමද දැනෙන්නේ. අපිට දැනෙන්නේ වෙන එකක් කියන්නේ කියන්නේ වෙන එකක්. දැනෙන්නේ වෙන එකක්. දැනෙන්නේ වෙන එකක් කියන්නේ වෙන එකක්. ඒ දෙක ඒ දෙක එකක් කරගන්න ඕනේ පින්නත් නේ. අන්න ඒක සඳහායි මේ භාවනාවෙන් අපිට විපුල ප්‍රයෝජනයක් තියෙන්නේ අන්න එහෙම කරගත්තොත් තමයි. ඉතින් ඒක ගැන හැම වෙලෙම තමන්ගේ චේතනාව තමන්ගේ චේතනාව નિවැරදි කරගන්න බලන්න ඕනේ. හොඳයි. ඊළඟට මගෙන් අහනවා අසුබයේ කොටස් ටික කී සැරයක් කරන්න ඕනද? නැත්තම් කොච්චර කාලයක් කරන්න ඕනද කියලා. දැන් මොකද වෙන්නේ? මම ඔකට හැමදාම කියන උදාහරණයක් තියෙනවා. මොකද්ද? අන්න අර උල්පතකින් වතුර එනවා වාගේ කියන්නේ ලිඳක් කපනවා. ලිඳක් කපනවා නම් යම්කිසි කෙනෙක් අපි අහනවා දෙයාගෙන් දින 10ක් ලිඳ කපන්න කියලා. ඒ කියන්නේ නම් දින කාල වශයෙන් කියන්න බෑ. හරි 10ක් ලිඳ කපන්න කියලා ප්‍රමාණ වශයෙන් කියන්න බෑ. අපේ පරම අරමුණ මොකද්ද? උල්පතක් ලැබෙන තුරු උල්පතක් ලැබෙන තුරු මේ කරන්න ඕනේ කියලා. ඒ වගේ පින්වත්නි අසුභාදී භාවනාව කළ යුත්තේ ඒ ඒ පියවරේදී ඒ ඒ පියවරේදී ඇතිවන්නා වූ හැඟීම හොයාගන්න ඕන ගුරුවරයෙක්ගෙන්. මෙන්න මේ ගානට ඔයාගේ හිත හැදෙන්න ඕනේ. ඉති අජත්තං වා කියනොත් මෙතෙන්ට එන්න ඕනේ. බහිද්ධාවා කියනොත් මෙතෙන්ට එන්න ඕනේ. අජත්ත බහිද්ධාවා කියනොත් මේ වගේ වෙන්න ඕනේ. කෙස් ගැන මෙනෙහි කරපුවාම මෙහෙම වෙන්න ඕනේ. ලොම් ගැන මෙනෙහි කරපුවාම මෙහෙම වෙන්න ඕනේ. නිය ගැන සම ගැන එකින් එක එකින් එක එකින් එක හැම තැනකදීම මොකද වෙන්නේ? අන්තිමට තියජ්ජත්තං වා කායන කාය කායානුපස්සී කියනකොට මොකද්ද? බහිද්ධා වා කාය කායානුපස්සී කිව්වම මොකද්ද? අජ්ජත බහිද්ධ කිව්වම මොකද්ද? ඒ සමුදය ධම්මානුපස්සී වා කියද්දි මොකද්ද? වය ධම්මානුපස්සී වා කියද්දි මොකද්ද වෙන්නේ කියලා පියවරෙන් පියවරට උපදී යුතු හැඟීම අපි තේරුම් ගන්න ඕනේ පිළිගන්න. පියවරෙන් පියවරට. අන්නේ හැඟීම අපි තුල උපදුනා නම් ඒ පියවර සාර්ථක වුණා. හරිද? ඒ පියවර සාර්ථක වුණා කියලා. එහෙනම් හැඟීම ජනිත වෙන තුරු භාවනාව සිද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කුසල හැඟීම තමන් බලාපොරොත්තු වෙලා තියෙන්න ඕනේ. මේ විදිහට මෙනෙහි කරොත් මෙන්න මේ කුසල හැඟීම මට ඇති වෙනවා. මේ විදිහට මෙනෙහි කරොත් මේ කුසල හැඟීම ඇති වෙනවා. එහෙනම් මොකද කරන්නේ? ඒ විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. ඒ කුසල හැඟීම මගේ තුල දැන් ජනිත වෙනවාද ජනිත වෙනවාද ජනිත වෙනවාද කියලා. හරිද? හොඳයි. ඊළඟට අහනවා අසුභ භාවනාව වඩලා ඒක විදර්ශනාවකට හරවන්නේ කොහොමද කියලා. මම ඒක ඊයේ දවසේ මෛත්‍රී භාවනාවේදීත් කියලා දුන්නා. මේ වයින් ඇති කරගන්නා වූ ඒකාග්‍රහිත නාම රූප පරිච්ඡේදය සහ සොළොස් මහා විදර්ශනා දක්වාම තමන්ගේ කයත් තමන්ගේ ශරීරයත් තමන්ගේ සිතත් පිළිබඳව අරගෙන යන්න පුළුවන්කම අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි? හොඳයි. ඉතින් මේ විදිහට අසුභ භාවනා කරන කෙනෙකුට තමන්ගේ ඒ අසුභ භාවනාව කොපමණකින් වැඩුණා කියලා දැනගන්නේ කෙසේද කියලා අහනවා මගේ. හරි? ඉතින් අකුසලයට යට නොවි තිබිය යුතුයි. අකුසලයට තමන්ටම හොයාගත්ත හැකි ඕනම් භාවනාව. ඒ කියන්නේ ඒක අසුභය විතරක් නෙමෙයි මම මේක ඔක්කොම එකට අරගෙන කියන්නම්. මං කරගෙන යන භාවනාව මම සාර්ථකව කරගෙන යනවා කියලා මට තියාගන්න තියෙන සාහිතිය මොකක්ද? මෛත්‍රිය වඩන කෙනෙකුට නම් තියෙන්න ඕන සාහිතිය තමයි හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන පිරිස් මගේ ළඟ දැන් නෑ. අසුබය වඩන කෙනාට තිබිය යුතු සාහිතිය තමයි ලෝකෙහි සියලු ශරීර ගැන මට ආසාව උපදින්නේ නෑ, ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් කියලා Tamante සාහිතිය Tamante Tamanට ඒ අදාළ හැඟීම තියෙන්න එන්න ඒක දැන දුනහම අපි කියනවා එතෙන්ට අදාළ භාවනාව එතෙන්ට අදාළ භාවනාව වර්ධනය වුණා කියලා. එතෙන්ට අදාළ භාවනාව වර්ධනය වුණා කියලා. එතකොට අපි මේ ප්‍රශ්න දෙකම එකට ගමු සමහර ඇත්තෝ මට කියනවා රාගාදී කෙලෙස් ධර්ම ඉතා ප්‍රබලයි මේ ප්‍රබල රාගය අසුබයෙන් යටකරන්න බෑනේ අපේ හාමුදුරනේ කියලා. මේකට මොකද කියන්නේ? මේක පුළුවන් ද බැයිද කියලා අපිට ඔප්පු කර ඒ කියන්නේ තර්කයෙන් නෙවෙයි තර්කයට අහු වෙන්නේ නැති විදිහට තර්ක කරන්න ආය දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් විදිහට මේක ඔප්පු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි? මේ බලන්න අපි කොහොමද මේක පිළිබඳව සාකච්ඡා කරන්නේ? දැන් මම මෙතෙන්ට ගේන්න කියනවා ලේ බහින හොඳට කට්ටියටම පේන්න ගේන්න කියනවා ලේ බහින මස් කිලෝ 15ක් විතර. හරිද? ගේන්න කියලා මොකද ගන්න හොඳට ඉටිකොලේ කොතන්න කියනවා. ඉටිකොලේ කොතලා සුදුරෙද්දකින් වහන්න කියනවා. වහලා මෙතනින් තියන්න කියනවා. හරි? දැන් කාට හරි කෙනෙකුට කියනවා ඇවිල්ලා මේක පිරිමදින්න කියලා. මේ ඇත්ත මේක පිරිමදිනකොට මෙහෙම කරගෙන ඒ පිරිමදින කෙනා කියයිද අපේ සැපයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා කියයිද? සැපයි කියලා කියයිද? නෑ. මොකද කියන්නේ? එයාට ඇති වෙන මොන වේදනාවක්ද? පිළිකුල් ගතියක්. දුක් වේදනාවක්, අප්‍රසන්නකමක්. එහෙමද නැද්ද? හා. එතකොට ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ? මේක යට මස් තියෙන්නේ. ඒ කියන්නේ යට මස් තියෙන හින්දා උඩින් මෙහෙම අතු තියනකොට ඒ මස් පිළිබඳ අපිට අදහසක් වෙන. ඉතින් ගෑවුනේවත් නැහැ ඉටි කොලයකින් හොඳට වහලා, දෙද්දකිනුත් වහලා මෙහෙම අත තිබ්බම නිකන් ස්පොන්ජ් එකක් වගේ හරි ගලීපයි. නේද කවුරු හරි අපේ මට හරි සනීපයි කියලා මේ තියාගෙන ඉඳි දත නෑ ඇයි මට සංඥාවක් එනවා යට තියෙන්නේ මස් කියලා එහෙම නේද හා මුණු පුරාගේ ඔළුව අත ගන්නවා කියලා මොනවද යට තියෙන්නේ එනවා සංඥාව හ්ම් රාගාදී කෙලෙස් ධර්ම වලින් කෙනෙක්ගේ ශරීරයක් ස්පර්ශ කරනවා යන්තම් හරි මස් කියන අදහස આવොත් එහෙම. මම මේ ස්පර්ශ කරන්නේ මස් ගොඩක් කියන අදහස આવොත් ප්‍රියයි සුන්දරයි මధుරයි කියන අදහස ඇවිල්ලා ඒ තුලම läග läග ඉඳීද එහෙම ඉන්නේ නෑ එහෙම නේ මහා අප්‍රසන්න දුගඳ මාංශය අප්‍රසන්න දුගඳ මාංශය කියලා දැනනවා පින්නත් හරි ආන් එහෙම දැනනකොට ඒ කෙරෙහි ඇලීම උපදින්නේ නෑ ආන් එහෙම දැනෙන්න කොහොමද හැදුවේ අර මම භාවනාව කරන වෙලාවෙත් කිව්වා කොහොමද ඒක වෙන්නේ? එතකොට කියයි එහෙම වෙන්නේ නැහැ නේ. එහෙම වෙනවා නම් ඉතින් හරි හොඳයි වෙන්නේ නැහැ නේ. කියලා. මං අහන මෙයාත්ගෙන් අනුරාධපුරේ ගිහම මොනවද මතක් වෙන්නේ? නුවන්වැලට හැමදාම අහනවනේ මම. ඇයි මේ බස් ස්ටෑන්ඩ් එකක් නැද්ද? අනුරාධපුරේ. ඇයි ඒක මතක් වෙන්නේ නැත්තේ? අනුරාධපුරේ තියෙන ලොකු බස් ස්ටෑන්ඩ් එකක්. ඇත්තට ඇයි ඒක මතක් වුනේ නැත්තේ අපිට එහෙම කියද්දී අනුරාධපුරේ ගිහම මේ අනුරාධපුරේ බස ගැඩිය කියන එහෙමද ආ අපිට කඩයක් තිබ්බා කියලා හිතන්නකෝ බස් ස්ටෑන්ඩ් එකේ දැන් අනුරාධපුරේ ගිහම මොකක් මතක් වේද ආ කඩේ මතක් වෙනවා නේද ඇයි අපිට මතක් වෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ හරි දැන් අපිට මනුස්ස ශරීරයක් මතක් වෙද්දී හැමයි මතක් වෙන්නේ නේද හැම මතක් වෙන්නේ එහෙමද නැද්ද ආ ඇයි ඒ වැඩියෙන් අපි පොඩි කාලේ ඉඳන් දැකලා තියෙන්නේ මනුස්සෙන්ගේ හං හරිද එහෙමයි දැන් මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසා ලෝමා නකා දන්තා තචෝ කියන පහනම් දැක්ක හැම වෙලේම. හැබැයි ඉතින් ටිකක් තියෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමිජ්ජං වක්කං හදයන් ආ තියෙනවන විස්තරේ. දැන් මන්සං කියලා භාවනා කරන කෙනා. මං පැහැදිලිව කිව්ව හොඟක් කට්ටිය කරන්න නැතා. කොහෙද හිත තියාගන්න ඕනේ? තමන්ගේ ශරීරේ නැතුව මේ වෙන කොහෙවත් නෙවෙයි. ඒ කමටහන පැහැදිලි කරද්දී මම හොඳටම කිව්වා. භාවනා කරන කෙනා හොඳට ඇස්තේ පියාගෙන මන්සං කියලා කොටස කරද්දී මන්සං කියන කොටස කරද්දී. ඉස්මුද්‍ර මතක් කරගන්නවා එතන තියෙන තුනීම අසක් තියෙන පුළුවන් මේ හැමත් එක්ක අන්න එනම් ඒ හරිය මෙහෙම ඇති. කෙටියෙන් කියනවා නම් මේ ශරීරය හැම ගහපුවාම කොහොමද? හරිද හැම අයින් කරපුවාම කොහොමද කියලා ඔය මස් කඩවල එහෙම එල්ලලා තියෙනවා දැකලා තියෙනවා අන්න ඒ වගේමද නැද්ද? ඒ වගේ දැන් මේ අත් මතක් වෙනවා. අත්වල මේ මාංශ පේශි මතක් වෙනවා. මේවා ඇඹරිලා ගිහිලා තියෙන හැටි ආ මං සංඝෝන් තියෙන හැටි. නේද? උඩේ ඉඳන් පාදයේ දක්වාම දැන් ඔන්න පපුව මතක් වෙනකොට පපුවේ මස් තියෙන හැටි. කොන්ද මතක් වෙනකොට කොන්දේ මස් තියෙන හැටි. මතක් වෙන මතක් වෙන දැනුත් අපි මෙහෙම ඉන්නකොට මේ ශරීරයේ මතක් වෙන මතක් වෙන මතක් වෙන තැන හැම මතක් වෙනවද නැද්ද? ඇස් පියාගෙන ඉද්දි. එහෙනම් අන්න ඒ ඒක වෙනුවට දැන් මොකද මතක් වෙන්නේ? මස් වල හැදේ. ඒ අපිට ආශ්‍රය කරා. හරි. ඔන්න ඔය විදිහට භාවනා කරන කෙනා මොකද කරන්නේ? තමන්ගේ ශරීරයේ මස් සංඥාව ඇති කරගන්නවා හොඳට. ලේ සංඥාව ඇති කරගන්නවා. කටු සංඥාව ඇති කරගන්නවා. හරි? ආන් එහෙම ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? සංඥාව ඇති කරගන්නවා කියන්නේ ඒකයි. දැන් එයා ශරීරය දිහා බලනවා. අන්න බලනකොට එයාට මස් කටු මතක් ඒත් සමහර ශරීරවල නැහැ. ඇයි ඒ? අර සුභයි සුවයි සුන්දරයි කියන හැඟීම ප්‍රබලයි. මේක දුර්වලයි. එහෙනම් මොකද කරන්න ඕන? ඒ ශරීරය අරගෙන ඒක පිළිකුල් වශයෙන් මෙනෙහි කර කර ඒක හදා ගන්න ඕන. හරි? උපාදාන වෙලා තියෙන ශරීර පිළිබඳ මොනතරම් කරත් සමහර වෙලාවට අපිට ඇති වෙන්නේ නැහැ. ඉතින් හැම වෙලෙම අර Tamanට උපදින අකුසල හැඟීමට වඩා ප්‍රබල කුසල හැඟීමක් Taman තුල උපදවා ගන්න ඕනේ. හරි? ඉතින් ඔන්න ඔය විදිහට භාවනාවකින් බොහෝ ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා. ඒකින්ද මේක අත්හදා බැලීමවත් අතහැරීමවත් කළ යුතු නෑ නේද? මේක නිකන් අර මම කරලා බලන්නම්කො හරියයිද කියලා. නෑ නෑ. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය පියවරෙන් පියවරට පියවරෙන් පියවරට පැහැදිලිවම කියන එක. මේකින්ද අපිට ඒක පිළිබඳ අත්හදා බල බල ඉන්න දෙයක් නෑ. ඒක මහා වේගයෙන් අත්නගින්න පුළුවන් දෙයක්. ඒක ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරපුවාම හොඳින් Tamange හිත Tamanටම නිවැරදි Tamanටම නිවැරදි හැඟීම් ඇති කරනවා. දින මේ වැඩපිළිවෙල ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙලක්. ඒක කළ යුතු වැඩපිළිවෙලක්. ඒකින්ද හැමෝම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා තම තමන් බාහුවලේ යොදලා හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ. එවැනි දායකත්වය ලබා දුන්න පින්වත් පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතයේදීම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති